තෙරුවන් සරණයි සියලු දෙනාටම අද දවසෙත් අපි සුපුරුදු පරිදි සෙනසුරාදා ධර්ම සාකච්ඡාව ආරම්භ කරන්න සූදානම් වෙන්නේ අපි පසුගිය සති කිහිපයක් සීල පාරමිතාව පිළිබඳව දේශනා සහ සාකච්ඡා සිද්ධ කළා එතනදී අපි විශේෂයෙන් සීල පාරමිතාවේ මූලික කාරණා පිළිබඳව කතා බහ කළා. ඒ වගේම අපේ මහාචාර්ය රේරුකාණේ චන්දවිමල මහානායක මාහිම්පාණන් වහන්සේ විසින් සීලය පිළිබඳව දක්වලා තියෙන ඊටාම වටිනා දාර්ශනික අර්ථ විග්‍රහයකට අපි අවධානය යොමු කළා. සීලය යනු කෙනෙකුගේ සත්‍යයගේ ප්‍රකෘතියයි කියන අදහසට. ඉතින් ඒ ඔස්සේ තිරස්චීන සීල, මනුෂ්‍ය සීල සහ ආර්ය සීලය කියන්නේ මොනවද කියලා තේරුම් ගනිමින් අපි නිවන් අවබෝධ කිරීම සඳහා සීලේ පාරමිතාවක් හැටියට ප්‍රගුණ කරද්දී අපි සියලු දෙනාම ඒ ආර්ය සීලය පුහුණු කරන්නටයි වෑයම් කරන්න කියන කාරණය අපි පැහැදිලි කරගත්තා. ඒ වගේම එහිදී විරති සමාදාන වශයෙන් අපට අංශ දෙකකින් ඒ සීලය පුහුණු කරන්නට අවශ්‍ය බවත් එය මූලික වශයෙන් ශික්ෂණය සංවරය සහ ගුණය හැටියට මූලික අවස්ථාවේදී ශික්ෂණයක් වශයෙන් ඊළඟට මානසික తত্ত্বය ඊට අනුරූපීව සකස් වෙනකොට ඒක සංවරයක් හැටියට ඊට අදාළ මානසික ගුණාංග සිතේ තහවුරු වෙනකොට ඒක ගුණයක් හැටියට වර්ධනය වෙන ආකාරය පිළිබඳව අපි කතා බහ කළා. පසුගිය සතිය අපි ධර්ම සාකච්ඡා පැවැත්වුණේ නැහැ. අලුත් අවුරුද්දත් එක්කලා සියලු දෙනා ඒ කටයුතු වල යෙදලා තියෙන නිසා ඊට පෙර සතියේ අපි කතා බහ කළේ සීල පාරමිතාවේ ප්‍රතිපත්ති ක්‍රමය ඒ ප්‍රතිපත්ති ක්‍රමය ගැන කතා කරද්දී චාරිත්‍ර සීල වාරිත්‍ර සීල කියන අංශ දෙකේම අපි ප්‍රතිපත්ති ප්‍රතිපත්ති කියලා කියන්නේ ඒ වැඩපිළිවෙල අපි කොහොමද පවත්වා ගත යුත්තේ සීලය පාරමිතාවක් හැටියට වර්ධනය වෙන්නට ඒක නිවන් දකින්නට උපකාරක ගුණයක් හැටියට ධර්මයක් හැටියට ප්‍රගුණ කරන්න අපි කොහොමද පිළිපදින්න ඕන කියන කාරණා තමයි ප්‍රතිපත්ති ක්‍රමය කියන කොටසින් මහානායක හඳුරු පැහැදිලි කරන්නේ එතකොට එහි අපි කතා බහ කළේ වාරිත්‍ර සීලේහි ප්‍රතිපත්ති ක්‍රමය තමයි මූලික වශයෙන් එහිදී අපි කතා කළා පංචශීල ප්‍රතිපදාව ආරක්ෂා කිරීම වගේ මේ වගේම බ්‍රහ්මචාරී සීලයක් ආරක්ෂා කරනකොට සප්තවිධ මෛතුනෙන් වෙන්වීම ඒ බ්‍රහ්මචාරී සීලය අඛණ්ඩ අචිත්‍ර අසබල අකල්මාස කියන මේ පරිපූර්ණත්වයට පමුණවා ගන්න. ඒ කියන්නේ ඛණ්ඩ චිත්‍ර සබල කල්මාස කියන ක්‍රම වලින් paludu වෙන්නේ නැතිව පරිපූර්ණ පිරිසිදු බ්‍රහ්මචර්යාවක් හැටියට පුහුණු කරන්නට සප්තවිධ මෛතුනෙන් වැළකීම් ආදිය කොහොමද උපකාර වෙන්නේ කියන බව. ඒ වගේම අපි එතනදී පැහැදිලි කරගත්තා ප්‍රාණඝාතයෙන් වළකින්නට නම් ඒක ඒක ශික්ෂණයක් හැටියට පමණක් අමාරුවෙන් බලහත්කාරයෙන් පුහුණු කරනව වෙනුවට එය සැබෑ සංවරයක් හැටියට මනස තුල අවදි වෙන්න කොහොමද මනස පුහුණු කරන්නේ පාරමිතා පුරණ බෝසත්වරු කියන කාරණා අපි කතා කළා ඒ වගේම ඒක ගුණයක් බවට පරිවර්තනය වෙනකොට අපට සිල් රැකීම කියන එක වෙහෙසකර දෙයක් හෝ ඒක පීඩාවක් හැටියට දැනෙන්නේ නැහැ. ඒක Tamanගේ ප්‍රകൃතිය බවට අනුක්‍රමයෙන් පරිවර්තනය වෙනවා. ඒතර පංචශීලය කියලා කියන්නේ මිනිස්යාගේ ප්‍රകൃතියයි. ඒ මිනිස්යාගේ ප්‍රകൃතිය අතික්‍රමණය කරලා අපි උත්තරී මිනිස්ස කියන තැනකට අනුක්‍රමයෙන් අවතීර්ණ වෙනවා ආර්ය සීලය ප්‍රගුණ කිරීමේදී. එතකොට එහිදී වාරිත්‍ර හැටියට වැලකී යුතු කාරණාවල කොහොමද අපි පිහිටා සිටින්නේ ඒ සඳහා අපේ මනස පුහුණු කරන ප්‍රතිපදා මොකක්ද කියන බව තමයි අපි අවසානයේට කතා බහ කරලා නැවැත්තුවේ. එතකොට එහිදී තව වැදගත් කාරණා ටිකක් මහානායක හඳුරෝ මෙහි පැහැදිලි කරනවා. සීලය ඉබේම රැකෙන ඉහතකී ගුණයන් නැත්තා වූ තනත්තාට සිල් රැකීම මහ දුකකි. ඒ කියන්නේ දැන් ඇතුළතින් ඒ සීලය ආරක්ෂා කරගන්නට අවශ්‍ය සංවරය ඒ සීලයේ පිහිටන්නට අවශ්‍ය ගුණාත්මක බව මානසිකව පුරුදු පුහුණු කරන්නේ නැතිනම් බලහත්කාරයෙන් කය වචනේ පමණක් සංවර කරන්නට යාම පීඩා ඇතුළත පිටත අතර ලොකු පරතරයක් හිටිනවා එතකොට ඇතුළත ක්ලේශයන් අවදි වෙනවා, සත්තු මරන්න හිතෙනවා, හොරකම් කරන්න හිතෙනවා, කාමයේ වරදවා හැසිරෙන්න හිතෙනවා, මත්පැන් බොන්න හිතෙනවා. හැබැයි බාහිරින් අපි බලහත්කාරයෙන් කායිකව වාචසිකව ඒවයින් වළකින්නට වෑයම් කරනවා. එතකොට ඇතුළත සහ පිටත අතර ලොකු පරතරයක් ඇති. ඒ පරතරයේ ඒ අන්තරය නිසා ලොකු කම්පනයක්, ලොකු ඝෂ්ටනයක් ඇති වෙනවා. ඇතුළත ස්වභාවය එකක්, පිටත ස්වභාවය තවත් එකක්. ඒක තමයි අපි අර පසුගිය දේශනාවලදී සිහිපත් කළේ එක්තරා දෙබිඩි ගතියකට ඒ පුද්ගලයා අවතීර්ණ වෙනවා. එතකොට එතනදී එතනත්තාට තීරණ දෙකෙන් එකක් ගන්නට සිද්ධ වෙනවා. එකක් එක් තීරණයක් තමයි ඇතුළතින් මතුවෙන Tamanගේ හැඟීම් වලට ඉඩ දීලා ඒ මානසික තත්වයට වහල් වීම. එහෙම වෙනකොට එතනත් අර සීල ප්‍රතිපදාව අතහැරලා දාලා අපි අවංකව කටයුතු කරන්න ඕන. මෙහෙම නිකන් දෙමිඩි ජීවිතයක් ගත කරන්න බෑ කියලා ආපහු අර සාමාන්‍ය தത്വෙටපත් වෙනවා. අනිත් ක්‍රමය තමයි මේ බාහිර தത്വයෙන් අපි අමානුවෙන් ආරක්ෂා කරගෙන යන සීල ප්‍රතිපදාව ශක්තිමත්ව පුහුණු කරන්න නම් ඇතුළතත් ඊට අනුරූප විදිහට සකස ගන්නට ඕනේ. ඒ සඳහා මම කුමක් කළ යුතුද කියලා අභ්‍යන්තරය පුහුණු කරන්නට වෑයම් කිරීම. එතකොට අන්න ඒ විදිහට ඇතුළතින් පුහුණු කරන්නට උත්සාහ කිරීමේදී තමයි සීලය පාරමිතාවක් හැටියට ක්‍රමානුකූලව වර්ධනය වෙන්නේ. එහෙම වර්ධනය නොකරගත්තු කෙනෙකුට සිල් රැකීම කියන එක ඒක මහ පීඩාවක්, ඒක මහ දුකක් හැටියටයි දැනෙන්නේ. මොකද ඇතුළතින් යෝජනා කරන ක්ලේශයන්ගෙන් ඉල්ලා හිටින දේ වෙනයි. නමුත් ඒ ඒ ක්ලේශයන්ගෙන් ඉල්ලා හිටින දේ සම්පාදනය නොකොට අපි බලහත්කාරයෙන් මතු පිටින් දේවල් සුරක්ෂිත කරන්න ගියාම අර පොඩි දරුවෙක් නොඑක් දේවල් ඉල්ලනකොට ඒ දරුවට තරවටු කරලා ඒවා නොදී ඉන්නකොට වගේ එතකොට ඒ දරුවට ලොකු පීඩාවක් ඇති වෙනවා ලොකු දුකක් ඇති වෙනවා කම්පනයක් ඇති වෙනවා අඬනවා ඒක ඉල්ලා සිටිනවා අන්න ඒ වගේ තත්වයකට ඒ තනත්තාගේ කායික මානසික තත්ත්වය පරිවර්තනය වෙන්නට පුළුවන් ඒකයි මේක මහ දුකක් කියලා කියන්නේ ඇතුළතින් අවශ්‍ය සහයෝගය නැතුව පිටතින් විතරක් කය වචනය සංවර කරගෙන සිල් රැකීමේ ශික්ෂණ මාත්‍රයෙන් යපෙන්නට යනවා නම් ඒක මහා පීඩාවක් හැටියටයි කෙනෙකුට දැනෙන්නේ. ඔහුට සීල සමාදානයේ සිරගයකට හසු වීමක් වැනිය. එතකොට ඒ ඇතුළත සංවරය ඇතුළත ගුණය වැඩුන් නැති කෙනාට සිල් රකින්නවා කියන එක හිරගයකට අහු වුණා වගේ. දැන් හිරගය කියලා කියන්නේ වැරදි කරන පුද්ගලයා ඒ වරදින් මුදවන්නට අන් අය විසින් බලහත්කාරයෙන් නීතිමය වශයෙන් රඳවලා තියෙන තැන. එතකොට මේ පුද්ගලයා පුනරුත්ථාපනය කළොත් තමයි ඇතුළත ඇති දුර්වලකම් වෙනස් කරගෙන සමාජ හිතවාදී පුද්ගලයෙක් තත්ත්වයට ඒතනත්ත පරිවර්තනය නමුත් හිරගේ තියලා තිබ්බා කියලා එහෙම පරිවර්තනයක් ඇති වෙන්නේ නැහැ. ඔහුගේ ඇතුලේ මතුවෙන කාමුකත්වය, ද්වේෂය හෝ ඒ කවර හෝ සමාජයට හානිදායක ආකල්ප එහෙමම වර්ධනය වෙනවා. තව සමහරට ඒවා වැඩෙන්නටත් පුළුවන්. හැබැයි අර නීතිමය වශයෙන් අනිත් අය විසින් ඒතනත්තා කොටු කරලා හිර කරලා ඒවට තියෙන අවස්ථා කපාදු කරලා තියෙන නිසා මොකට කිසිවක් කරගන්න බැරුව හිර වෙලා ඉන්නවා. එතකොට ඒකනේ හිරගිය කියලා කියන්නේ. අන්න ඒ වගේ තත්වයක් තමයි අර ඇතුළත අවශ්‍ය සංවරයේ ගුණය වර්ධනය නොවි සිල් රකින්න යන කෙනෙකුට අත්දකින්නට ලැබෙන අවස්ථාව. ඔහු විසින් දුකින් රක්ෂා කරන සීලය දුබලය. එතකොට ඒ මට්ටමින් යම්කිසි කෙනෙක් සිල් රැක්කොත් ඒකත් යම්කිසි සීලයක් තමයි. නමුත් ඒක ඊටාම දුර්වල මට්ටමේ සීලයක්. දුකින් සිල් රක්නා වූ එබඳු පුද්ගලයන්ගේ සීලය අස්තිරය බිඳෙන සුළුය. එතකොට අමානුෂික යන්තම් ගැට ගහගෙන බලහත්කාරයෙන් එහෙම සිල් රකින්න කෙනාගේ සීලය ඊටාම දුර්වලයි. ඒක බොහොම අස්තිරයි. ඒක ඕනම වෙලාවක බිඳෙන්න පුළුවන්, paludu වෙන්න පුළුවන්, කැඩෙන්න පුළුවන්. ඒකෙන් ඒ තරත්තා ගිලිහෙන්නට පුළුවන්. දුසිල් බවට ප්‍රතිපක්ෂ වූ ඉහතකී මෛත්‍රී කරුණාදී ගුණ ඇති කරගත් තැනැත්තාට සිල් රැකීමට අපහසුාවක් නැත. සිල් රැකීම ඔහුට සුවයකි. සීලය බිඳීමම ඔහුට දුකකි. එතකොට ඒ ඒ සීලයට අනුග්‍රහ පිණිස පවතින කරුණා මෛත්‍රිය ආදී යම් කෙනෙක් හරියට තමන්ගේ චිත්තාභ්‍යන්තරේ ඉපදවා ගත්තොත් ඒ තනත්තාට සිල් රැකීම කියනක සෝයක් වෙනවා. ඒතනත්තට පීඩාවක් වෙන්නේ සීලය බිඳින්නට සිද්ධ වුණොත් ඒක තමයි ඔහුට මහ මෙරක් වගේ දැනෙන්නේ. ඒක තමයි මහා දුකක් හැටියට ඒතනත්තට දැනෙන්නේ. අර හරියට ඇතුළත ගුණාංගත් එක්කලා බද්ධ වෙලා ඒ සීල ප්‍රතිපදාව පවතිනවා. ඔහුගේ සීල ස්ථිරය. ඉබේම ඔහුගෙන් සිල් රැකෙන්නේ. ඉබේම ඔහුගෙන් සිල් රැකෙන්නේ. එතකොට ඉබේම රැකෙනවා කියලා කියන එකෙන් අදහස් කරන්නේ නිකන්ම හිටියාම සිල් රැකෙනවා කියන එක නෙමෙයි. දැන් අපි මේ කාරණා කතා කරන්නේ විමුක්තියට අදාළවනේ. කෙලස් ප්‍රහාණය කිරීම නැත්නම් නිවන් දැකීමට අදාළවනේ. නිවන් දැකීමට අදාළව මේවා පුහුණු කරනකොට අපිට හැමතිස්සෙම අසම්මෝහ සම්පජඤ්ඤය ඇතිව තමයි අපි මේවා දිහා බලන්නේ. අසම්මෝහ සම්පජඤ්ඤය කියලා කියන්නේ මෙතන සත්වයේ පුද්ගලයක ආත්මයක් නැහැ. නිස්සත්ව, නිජීව, නිෂ්පුද්ගල නාම රූප ධර්ම පරම්පරාවක් තුල තමයි මේ මේ වැඩපිළිවෙල කෙරෙන්න. එතකොට මේ වැඩපිළිවෙල කෙරෙන්න නම් ඒකට අදාළ සාධක තියෙනවා. ඒ සාධක හරියට හඳුනාගෙන ගොනු කළාම ඒ වැඩේ එහෙම ඉස්සරහට යනවා. දැන් අපි හිතමු විදුලි පංකාවක් ක්‍රියාත්මක වෙන්නට ඒක අවශ්‍ය විදිහට විදුලි පංකාව සකස් කරලා ඒකට විදුලි රැහැන් සම්බන්ධ කරලා විදුලිය ඒකට මුදා හැරියට පස්සේ ඒක කැරකෙන්නට පටන් ගන්නවා. එතකොට ඒකේ කැරකීම ඒක ආයි අපි ඒකට දඟලන්නට දෙයක් නැහැ. පුද්ගලයෙක් ඒකට මැදිහත් වෙන්න දෙයක් නැහැ. ඒක දිගින් දිගට එහෙම කැරකෙමින් පවතිනවා. වාහනයක් පණ ගැන්නුවාට පස්සේ ඒකට අවශ්‍ය ඉන්ධන ටික තියෙනවා නම් ඒකේ සැකැස්ම නිවැරදි නම් ඒක පණ ගැන්නුවාට පස්සේ ඒක ඉදිරියට ඇදෙනවා. ඒක ඉදිරියට ඇදගෙන යන්න කවුරුවත් ඕන නැහැ. ඊට පස්සේ පොඩ්ඩක් අවශ්‍ය තැන මෙහෙවන්නට විතරයි රියදුරෙක් අවශ්‍ය වෙන්නේ. ඒතර රියදුරා හිටියත් නැතත් ඒ එන්ජිම පණ ගැන්නුවට පස්සේ වාහනේ ඉදිරියට යනවා. ඒ මොකක් නිසාද? ඉදිරියට යන්න අවශ්‍ය සාධක ටික දැන් ඒකේ ගොනු වෙලා අන්නේ වගේ සත්වයක් නොවන පුද්ගලයෙක් නොවන ආත්මයක් නොවන මේ පංචස්කන්ධය මේ සීල ප්‍රතිපදාව තුළ අඛණ්ඩව ඉදිරියට වැඩෙන්නේ අහේතුකව නෙවෙයි සහේතුකවයි. එතකොට හේතු මොනවද? ඒ සීල ප්‍රතිපදාව ඉදිරියට පවත්වන ඉදිරියට පවතින ඒකට අත්‍යවශ්‍ය සාධක මොනවද? අන්නේ සාධක හඳුනාගෙන සම්පාදනය කිරීම තමයි අපි ඥාන සංප්‍රයුක්තව කළ යුත්තේ. එතකොට මේ පාරමිතා කතාව ආරම්භ කරද්දී මුලදීම අපි සිහිපත් කළා අපි කරන හැම කුසලයක්ම පාරමිතාවක් වෙන්නේ පාරමිතාවක් වෙන්නේ ඥාන සංප්‍රයුක්තව කරන කටයුතු පමණයි. දානේ වුණත් සීලේ වුණත් ඥාන සංප්‍රයුක්ත නම් තමයි ඒක පාරමිතාවක් වෙන්නේ. එතකොට මේ ඥානය කියන එක අපි නැවත විග්‍රහ කළා අවම වශයෙන් අපිට මහා ගැඹුරු ප්‍රඥාවක් නැතත් අවම වශයෙන් මේ මේ කරන දෙයින් අදහස් කරන්නේ මොකද්ද? එහෙම නැත්නම් මේ පරමාර්ථය මොකද්ද කියන එකවත් අපට අවම වශයෙන් වැටහීමක් තියෙනවා. ඒ පරමාර්ථය සාධනය කරගන්නට සාධක මොනවද බාධක මොනවද බාධක දුරු කරමින් සාධක ගොඩනගමින් අවස්ථා ඕචිතව ක්‍රියාත්මක වෙන උපාය කෞශල්‍ය මොකක්ද කියන එක අපිට වැටහීමක් තියෙනවා. ඒ නිසා තමයි පාරමිතා කතාවේදී චර්යා පිටක අට කතාවේ විශේෂයෙන් පැහැදිලි කරන්නේ කරුණෝපාය කෝසල්ල පරිග්‍රහිතා. එතකොට සම්මා සම්බුදුරුන්ගේ මහ බෝසත්වරුන්ගේ පාරමිතාවේ මහා කරුණාවත් මූලික වෙනවා. අන්‍ය පුද්ගලයන්ගේ මහා කරුණාව කියන මට්ටම අත්‍යවශ්‍ය සාධකයක් නෙවෙයි. හැබැයි කරුණාව තියෙන්නට ඕන. නමුත් සියලු දෙනාටම අනිවාර්යෙන් අවශ්‍යයි මොකද්ද? උපාය කෞශල. ඒතර උපාය කෞශලය කියලා කියන්නේ මේ මේ වැඩේ දිගින් දිගට කෙරෙන මට්ටමට අදාළ පරමාර්ථය සාධනය වෙන තත් මේ ගමන නවතින්නේ නැතුව ඇද වැටෙන්නේ නැතුව අතරමඟ විකෘති වෙන්නේ නැතුව විනාශ වෙන්නේ නැතුව මේක නඩත්තු කරගෙන යන්නට අවශ්‍ය සාධක මොනවද බාධක මොනවද ඒ බාධක කොහොමද දුරු කරන්නේ සාධක කොහොමද නඩත්තු කරගන්නේ ඉතින් අන්න ඒ ටික කරන්න පුළුවන් නම් මේක ඉබේ කෙරෙන වැඩක් හැටියට අඛණ්ඩව සංවර්ධනය දැන් සම්මා සම්බුදු කෙනෙක් අනාගතේ බුදු බව පතන මහබෝසත්වරයෙකුට විවරණයක් දෙනවා මේ තැනැත්තා අනාගතේ මේ නමින් මේ විදිහට සම්මා සම්බුද්ධත්වයට පත් වෙනවා. එතකොට මේ බුද්ධ විවරණය කිසිදාක වෙනස් වෙන්නේ නැහැ. ඇයි වෙනස් වෙන්නේ නැත්තේ? වෙනස් වෙන්නට තියෙන, ඒ කියන්නේ ඇද වැටෙන්න, කඩා වැටෙන්න තියෙන දුර්වලකම් තියෙන තාක්කල් බුදුවරයෙක් එහෙම විවරණයක් දෙන්නේ නැහැ. එතකොට මේක නැවත මොන බාධකයාවක් නවතින් නැතුව අදාළ පරමාර්ථයට යන්නට ස්ථිර වශයෙන් සාධක සම්පාදනය වුණාට පස්සේ තමයි සම්මා සම්බුදුරෙක් විසින් එබඳු බෝසත්වරයෙකුට විවරණයක් දෙන්නේ මේ තනත්තා අනාගතයේ මේ නමින් සම්මා සම්බුද්ධත්වයට පත් වෙනවායි. එතකොට ඒ ප්‍රකාශනේ වරදින්න නැහැ කියන එකේ තේරුම බුදුරජාණන් වහන්සේ මේ සමස්ත විශ්වය පාලනය කරනවා කියන එක නෙමෙයි. ඒ සමස්ත විශ්වය තුල යමක් සඵල වෙනවද යමක් ව්‍යර්ථ වෙනවද කියන ඒකට අදාළ නිර්ණායක තියෙනවා. එතකොට ඒ ඒ නිර්ණායක සම්පාදනය වෙලා තියෙනවා නම් ඒවා මත යම් කිසි කෙනෙකුට හේතුඵල වශයෙන් තීරණය කරන්නට පුළුවන්. මේක මෙහෙම වෙනවා අනිවාර්යෙන්. මේක වළක්වන්නට පුළුවන් කිසිදු සාධකයක් නැහැ එතන. එතකොට ඒකට කියන්නට වෙන්නේ ඒක අනිවාර්යෙන් ඒ විදිහට වෙනවා. ඉතින් අන්න ඒකයි මහානායකහන මෙතන සිහිපත් කරන්නේ ඉබේම ඔහුගෙන් සිල් රැකෙන්නේ ඒතකොට ඉබේ රැකෙනවා කිව්වහම මේ මොකක්වත් කරන්නේ නැතුව කිසි වීරයක් නැතුව නිකන් පැත්තකටලා හිටියම කරනවා කියන එක නෙමෙයි. ඊට අදාළ කායික මානසික සාධක සම්පාදනය කරලා ඒක බලගන්නුවට පස්සේ අර එන්ජිමක් පණ ගන්නලා තිබ්බම වාහනේ ඉදිරියට ඇදෙන්න වගේ ඒක අකණ්ඩව ඉදිරියට ක්‍රියාත්මක වෙන්නට පටන් ගන්නවා. ඉතින් මේ මේ කාරණා තමයි අපිට ඉතාමත්ම වැදගත් වෙන්නේ. දැන් මේ සීල පාරමිතාව සම්බන්ධව මේ කරුණු ටිකට අපි මේ ගොඩාක් කාලයක් ගත කරන්නේ ඒකයි. එහෙම නැත්නම් අපිට සීල පාරමිතාවට අදාළ කාරණා මේ ටිකයි කියලා ඒක කතා කරලා ඒක ඊළඟ පාරමිතාවට අපිට යන්න පුළුවන්. එහෙම අපිට මේ ඉක්මනට මේක ඉවර කරලා විභාගයකට සූදානම් වෙන්න නෙවෙයිනේ අපි හදන්නේ. අපි උත්සාහ කරන්නේ මේවා අවශ්‍ය ප්‍රායෝගික කරුණු යමක් ශක්තිමත්ව පුරුදු පුහුණු කරන්න අදාළ ඉලක්කය වෙත පුහුණු කරන්න අත්‍යවශ්‍ය සාධක අපිට ගිලිහෙන තැන් පුංචි පුංචි තැන් අන්න ඒව ගැන අපිට හොඳ වැටහීමක් තිබුණොත් තමයි මේ වැඩේ අපිට කඩා වැටෙන්නේ නැතුව ඉදිරියට කරගෙන යන්න පුළුවන් වෙන්නේ. ඒ නිසා මේ පොඩි පොඩි දේවල් ඉතාමත්ම වැදගත් වෙනවා. උසස් සීලය වනුයේ ඒ බඳු පුද්ගලයාගේ සීලය. එතකොට අර අවශේෂ බාධක වලින් කඩා වැටෙන්නේ නැතිව අඛණ්ඩව මේ ප්‍රතිපදාව තුල යන මට්ටමට සාධක සම්පාදනය වුණු තැනත්තාගේ සීලය තමයි උසස් සීලයක් හැටියට හඳුන්වන්නට පුළුවන්. ප්‍රාණඝාත ආදී කිරීමේ කැමැත්ත ඇතිව සිට සීලය නැමැති වැටෙන් නොපැන යා හැකි බව නිසා දුසිරිතෙන් වළක්නා තැනත්තාගේ සීල හීනයි. එතන හොඳ ලස්සන කතාවක් කියනවා. අපි මේට ඉහතදී සාකච්ඡා කළා මේ සීලය සම්බන්ධව කතා කරනකොට බුදුරජාණන් වහන්සේලා ශික්ෂාපද පනවලා තියෙනවා. ඒ ශික්ෂාපද පනවන්න ඕන උනේ භික්ෂු සමාජය නිර්මාණය වෙලා වසර 20ක් විතර ගියාට පස්සේ එතෙක් භික්ෂුන් වහන්සේලාට ශික්ෂාපදයක් ඕන උනේ නැහැ. ඇයි ඒ? ඒ හැමදෙනාම කෙලස් නැසීමේ නිවන් දැකීමේ ඕනකම මතයි සසුනට ආවේ. එතකොට උන්වහන්සේලාට සාංශාරික වශයෙන් ඒ සඳහා කැප වුණු හොඳ පුරුවක් තියෙනවා. ඊට පස්සේ මේ ජීවිතේ ඒ ටික කරන්නට අවශ්‍ය සාධක ටික තියෙනවා. එතකොට අර එන්ජිමක් පණ ගන්නලා තිබ්බා වගේ දැන් අඛණ්ඩව ඒ අදාළ පරමාර්ථයට යන්නට අවශ්‍ය සාධක උන්වහන්සේලා තුල ගොනු වෙලා දැන් ඊට පස්සේ ආයේ මේකට වැට වැටවල් ගගහ එහෙම දඟලන්නට දෙයක් නැහැ. දැන් ඒක අදාළ අරමුණ තෙක් යනවා. නමුත් ඊට පසු කාලීනව අර සාධක ඊතරම් සම්පූර්ණ නොවුණු පිරිසුත් මේ ශාසනයට එකතු වෙන්න. එකතු වුණාට පස්සේ ඒ සාධක ස්ථාවර නැහැ. වෙනත් වෙනත් කරුණු වලින් කඩා වැටෙනවා. එතකොට බුදුරජාණන් වහන්සේට සිද්ධ වුණා දෙපැත්තෙන් වැට ගහලා පෙන්වන්න මෙතනින් එහාට යන්න එපා. මෙතනින් එහාට යන්න එපා. මෙන්න මේ මැද්දේ උන යන්න. එතකොට ඒ ඒ හදපු වැට තමයි අර ශික්ෂාපද එහෙම නැත්නම් විනය ප්‍රඥප්ති කියලා කියනවා. අපි කතා කළා මුලදී අපට හොඳ සීල සීලයක් එහෙම නැත්නම් අපිට හොඳ මේ වැටක් තියනවා කියලා ඒ වැට ගැන වර්ණනා කරලා වැට ගැන වැට ශක්තිමත් කර කර ඉඳලා ඇති තේරුමක් නෑ වැට කියන්නේ සීලය නෙමෙයි වැට කියන්නේ සීලය නෙමෙයි කියන්නේ මේ ශික්ෂාපද ටික කියලා කියන්නේ සීලය නෙමෙයි ඒ ශික්ෂාපද වලින් කරලා තියෙන්නේ මෙන්න මෙතනින් එහාට යන්න එපා කියලා එතන ඉම පෙන්නපු එකයි. ඒ නිසා ශික්ෂා පද රකින්නවා කියන එක නෙමෙයි සීලෙන් බලාපොරොත්තු වෙන්නේ. ඒ ශික්ෂා පද වලින් පෙන්නලා තියෙන මායිමෙන් ඔබට යන්නේ නැතිව ඉන් මෙපිට නිදහසේ Tamanගේ කායික වාචසික මානසික සංවරය ඇති කරන්න ඕන කුමක් සඳහාද වැටෙලිලා ඉන්න නෙමෙයි අදාළ ගමන යන්නේ. එතකොට දැන් මෙතන නායක හඳුර පැහැදිලි කරනවා ප්‍රාණඝාත ආදී අකුසල් කරන්න ඇතුලේ කැමැත්ත තියෙනවා ඕනකම තියෙනවා ඒ සඳහා ක්ලේශයන් නිරන්තරයෙන් උපදිනවා කාමෙහි වරදවා හැසිරෙන්නට රුචිකත්වයේ තියෙනවා ඒ සඳහා මනසින් ඉල්ලා සිටිනවා එතකොට මත්පැන් ආදී පරිහරණය කරන්නට ඕනකම තියෙනවා ඇබ්බැහිය තියෙනවා ඒ ඇබ්බැහිය ඇතුලෙන් මතුවෙනවා දැන් පිටින් බලහත්කාරයෙන් ඒවා යටපත් කරන්න උත්සාහ කරනවා එතකොට උන්වහන්සේ සිහිපත් කරනවා ඒ පැත්තට අර වැටෙන් පැනලා යන්න බැරිකම නිසා මේ පැත්තට වෙලා ඉන්න කෙනෙකුගේ තත්වයට තමයි එතනත්ත වැටෙන්නේ. අර මුලින් කිව්වේ සිරගත වුණු කෙනෙක් වගේ කියලා ඒත් ඒ අදහසම තමයි. එතනත්තට අතුලත සංවරයක් නිසා නෙමෙයි නීතියෙන් අන් අය විසින් බලහත්කාරයෙන් හිර කරලා තියෙන නිසා ඉන්නවා. ඒතොර ඒ බඳු කෙනෙකුගේ සීලය ඊටාම දුර්වල සීලයක්. ඊළඟට උන්වහන්සේ පැහැදිලි කරනවා මෙතන බුදුරජාණන් වහන්සේ විසින් සීලය සතර ආකාරයකින් දක්වලා තියෙනවා. හාන භාගීය සීලය, තితి භාගීය සීලය, විශේෂ භාගීය සීලය සහ නිබ්බේද භාගී සීලය කියන. එතකොට මේ මේ කාරණා ටිකත් වැදගත් වෙනවා මේක මේ සීලයේ තියෙන අපි අපි සිල් රැකිය යුතු එහෙම නැත්නම් සීල ශික්ෂාවක් පිළිබඳ කාරණයක් නෙමෙයි අපි පුහුණු කරන ප්‍රතිපදාවේ ස්වરૂපය හඳුනා ගන්න. මේකත් ඉතාමත්ම වැදගත් වෙන කාරණයක්. මොකද අපි මොන වගේ වාතාවරණයකද ඉන්නේ කියලා පැහැදිලි කරගන්න. එහෙම පැහැදිලි වුණොත් තමයි අපිට එතනින් එහාට යන්න පුළුවන් වෙන්නේ. අර අනංගන සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඇතම් කෙනෙකුට ලාමක කෙලස් තියෙනවා. හැබැයි ලාමක කෙලස් තිබුණා වුණාට එතනත්තක් තියෙන බව දන්නවා. තව කෙනෙකුට ලාමක කෙලස් තියෙනවා නමුත් තියෙන බව දන්නේ නැහැ. තව කෙනෙකුට ලාමක කෙලස් නැහැ නැති බව දන්නවා. තව කෙනෙකුට ලාමක කෙලස් නැහැ හැබැයි නැති බව දන්නේ නැහැ. බුදුර ඒ දේශනාව කරන්නේ සරියුත් හාමුදුරුවෝ විසින් එතකොට උන්වහන්සේ එතෙන්දි පැහැදිලි කරනවා අර ඇතම් කෙනෙකුට ලාමක කෙලස් තියෙනවා. එතකොට දෙගොල්ලකට ලාමක කෙලස් තියෙනවා. අනිත් දෙගොල්ලන්ට ලාමක කෙලස් නැහැ. පුද්ගලයව හතර දෙනාගේ. දෙන්නෙකුට ලාමක කෙලස් තියෙනවා දෙන්නෙකුට නැහැ. හැබැයි ඒ දෙපැත්තම ඉන්නවා එක්කෙනෙක් ඉන්නවා Taman ඉන්න தත්ත්වය හරියට තේරුම් අරගෙන. අනිත් කෙනා Taman ඉන්න தත්ත්වය තේරුම් අරගෙන නැහැ. එතකොට සරියුත් හාමුදුරුවෝ එහෙදි පැහැදිලි කරනවා අර ලාමක කෙලස් තිබුණා වුණත් තියෙන බව තේරුම් අරගෙන ඉන්න කෙනා ශ්‍රේෂ්ඨයි තියෙන බව තේරුම් නොගත්තු කෙනාට වඩා ලාමක කෙලස් නැති වුණත් ඒ නැති බව තේරුම් අරන් තියෙන කෙනා ශ්‍රේෂ්ඨයි නැති බව නොදන්නා කෙනාට වඩා දැන් ලාමක කෙලස් කියලා කියන්නේ සියලු කෙලස් ප්‍රහාණය කරලා කියන එක නෙමෙයි චාව මත ඒ කියන්නේ මේ ලෝකේ අපේ අපි කැමති දේවල් තියෙනවානේ. එතකොට මට විහාරයේ අධිපතිකම ලැබෙනවා නම් හොඳයි. මට දායකයෝ පහදිනවා නම් හොඳයි. එතකොට මට බොහෝ පිරිවර ඇති වෙනවා නම් හොඳයි. මේ විදිහට අනිත් අය මාවම පෙරට කොටගෙන කටයුතු කරනවා නම් හොඳයි. මටම නායකත්වය දෙනවා නම් හොඳයි. මේ භික්ෂුන් වහන්සේලාට ඒ බඳු ඉච්ඡා මූලික ලාමක කෙලෙස්. ඒතර ගිහියන්ටත් ওই විදිහේ නොයේ ක්ලේශයන් ඇති වෙන්නට පුළුවන් ඉච්ඡාව කැමැත්ත මුල් කොටගෙන. එතකොට සමහරුන්ට එහෙම ඉච්ඡා මූලික ලාමක අපේක්ෂාවක් නැහැ. කෙලස් නැසලා නැහැ සම්පූර්ණේ. ඒ වැක්ලේශ මූලයන් තියෙනවා හැබැයි අර විදිහේ ලාමකව හැසිරෙන්නේ හැබැයි ලාමකව හැසිරෙන්නේ නැති වුණාට මගේ ළඟ මෙහෙම ලාමක තත්වයක් නැහැ කියන බව දන්නේ නැත්නම් යම් යම් හේතු ප්‍රත්‍යයන් කියන්නේ අර ඇතුලේ තියෙන ක්ලේශ මූලයන් ඇවිස්සලා යලියේ තනත්ත අර වගේ ලාමක තත්ත්වයට වැටෙන්න තියෙන ඉඩකඩ වැඩි. ඒ නිසා ලාමක කෙලස් නැතුව උනත් නැති බව නොදන්නවා නම් ඒක අනතුරුදායක තත්ත්වයක්. ලාමක ක්ලේශයක් තිබුණා වුණත් තියෙන බව වටහාගෙන ඉන්නවා නම් ඒත නැත්තාට ලද හැම අවස්ථාවකම ඒ දුර්වලකමින් නැගී සිටින්නට ඒ අවබෝධයේ සති සම්පජඤ්ඤයේ උපකාරක. ඒ නිසා සරියුත් හාමුදුරුවෝ එතනදී පැහැදිලි කරනවා ලාමක කෙලස් ඇති පුද්ගලයෝ දෙන්නයි නැති පුද්ගලයෝ දෙන්නයි ඇති පුද්ගලයෝ දෙන්නගේ කෙනෙක් ඇති බව දන්නවා එක්කෙනෙක් ඇති බව දන්නේ නැහැ. නැති පුද්ගලයෝ දෙන්නගේ එක්කෙනෙක් නැති බව දන්නවා එක්කෙනෙක් නැති බව දන්නේ. මේ කණ්ඩායම් දෙකේම අර ඇති බව හෝ නැති බව දන්නා දෙන්න තමයි ශ්‍රේෂ්ඨ. එතකොට මේ දෙන්නගෙන් කවුද ශ්‍රේෂ්ඨ කියලා අහුවොත් ලාමක කෙලස් නැතුව නැති බව දන්නා කෙනා තමයි විශිෂ්ට. මොකද ඒතනත්තා දැනටම ඒක තේරුම් අරගෙන ඒ දුර්වලකම් ටික අයින් කරගෙන. හැබැයි ඊට දෙවෙනි මට්ටමට එනවා අනිත් අයට වඩා අර ලාමක කෙලස් තියෙනවා හැබැයි තියෙන බව දන්නවා. ඉතින් ඒ නිසා අපිට මේ මේ ප්‍රභේදය මේ සීලය පිළිබඳ මේ හාන භාගිය, තితి භාගිය, විශේෂ භාගිය, නිබ්බේද භාගිය කියන මේ විග්‍රහය අපිට වැදගත් වෙනවා අපේ සීලය මොන වගේ තත්වයකද තියෙන්නේ කියලා තේරුම් ගන්න. එහෙම තේරුම් ගැනීම අපට උපකාර වෙනවා ඉන් ඔබට ඊළඟ පියවරකට යන්න අපි මොකද්ද කළ යුත්තේ කියලා වටහා ගන්න. එතකොට පිරිහෙන අතට බර වී නැමී තිබෙන සීලය හාන භාගීය සීලය සීලය නම් වේ. පිරිහෙන පැත්තට නැවිලා බර වෙලා තියෙනවා. ඒක වර්ධනය වෙන පැත්තට නෙවෙයි. කොයි වෙලේද අද වැටෙන්නේ කියලා කොයි වෙලේද කඩා වැටෙන්නේ කියලා යන්තම් බලහත්කාරයෙන් හිර කරගෙන ඉන්නවා. නමුත් ඇතුළත ඒ දුර්වල ක්ලේශයන් බහුලයි. ඒ නිසා එතනත්ත ඕන වෙලාවක වැටෙන්න පුළුවන්, පිරිහෙන්න පුළුවන්. පිරිහෙන පැත්තටයි නැමිලා තියෙන්නේ. ඒ සීලය තමයි හාන භාගීය සීලය කියලා හඳුන්වන්නේ. ඊළඟට තිබෙන සැටියටම තිබෙන සීලය තිති භාගීය සීලය. තියෙන විදිහටම තියෙනවා. ආය 아무තු වර්ධනයකුත් නැහැ, 아무තු පිරිහීමකුත් නැහැ. එහෙම පවත්වාගෙන යනවා. ඒක තිති භාගීය සීලය. ඊළඟට ධානාදී විශේෂයන්ට බර වුණු නැමුණු සීලය විශේෂ භාගීය සීලයයි. ඒ සීලය මත පදනම්ව දැන් සීලය කුමක් සඳහා? සීල විසුද්ධිය කුමක් සඳහාද? චිත්ත විසුද්ධිය සඳහායි. චිත්ත විසුද්ධිය සඳහා උපකාර නොවන්නා වූ සීල විසුද්ධිය තිතභාගී සීලයක්. ඒක නිකන් ඔහෙ සීලේම ඉල්ලිලා ඉන්නවා. සීලේම පිළිටලා ඉන්නවා. ඒකෙන් මොකක්වත් 아무තු දෙයක් සිද්ධ වෙන්නේ ඒක පවත්වාගෙන යනවා. හැබැයි ඒකෙන් වැටෙන්නේ පිරෙන්නේත් නැහැ. එතකොට ඒ සීලය විමුක්තියට උපකාර වෙන්නේ විමුක්තියට උපකාර වෙන්නේ විශේෂ භාගීය සීලය සහ නිබ්බේධ භාගීය සීලය. එතකොට විශේෂ භාගී කියලා කියන්නේ සීලෙන් පමණක් සෑහීමටපත් වෙන්නේ නැතිව ඒ සීලය තුල පිහිටලා සීලය පදනම කොටගෙන ඊළඟට ගොඩ නැගිය යුතු ඊළඟ පියවරට යනවා. මේ පඩියෙන් ඊළඟ පඩියට ගොඩ වෙන්නට උත්සාහ කරනවා. ඒක තමයි ධානාදී චිත්ත භාවනා, චිත්ත සමාධිය, චිත්ත ඒකාග්‍රතාවය, විදර්ශනාව ගොඩනගන්නට අර සීලය පදනම් කරගන්න. ඒක තමයි එතකොට විශේෂ භාගීය සීලය කියන්නේ. ඊළඟට ලෝකෝත්තර මාර්ගයට බර වුණු නැමුණු සීලය නිබ්බේද භාගීය සීලය නම් වේ. ලෝකෝත්තර පැත්තට ක්ලේශ ප්‍රහාණය සහ පංචස්කන්ධයෙන් මිදීම. ක්ලේශයන්ගෙන් මිදීම සහ පංචස්කන්ධයෙන් මිදීම. නිවන කියන එක අවස්ථා දෙකයිනේ. සෝපදිශේෂ පරිණිරවාණ අනුපදිශේෂ පරිණිරවාණ. සෝපදිශේෂ පරිණිරවාණය කියලා කියන්නේ ක්ලේශ ධර්මයන් මතු නොහට ගන්නා ආකාරයෙන් ප්‍රහාණය කරනවා කෙලස් වලින් මිදෙනවා. හැබැයි තාම පංචස්කන්ධයෙන් මිදිලා නැහැ. අනුපතිශේෂ පරිනිර්වාණය කියන්නේ එහෙම නැත්නම් අපි පොදුවේ පිරිනිවන් පානවා කියලා හඳුන්වන්නේ පංචස්කන්ධ දුක්ඛේනොත් මිදෙනවා. ඊට පස්සේ මේ පංචස්කන්ධයෙන් නඩත්තු කිරීම පෝෂණය කිරීම පිළිබඳ අර්බුදයක් එතනින් එහාට නැහැ. එතකොට යම්කිසි කෙනෙක් ක්ලේශයන්ගෙන් මිදෙන්නට සහ පංචස්කන්ධයෙන් මිදෙන්නට අරමුණු කරගෙන ඒ බඳු ඉලක්කයක් ඇතිව ඒ සඳහායි මේ සීලය කියන අවබෝධය ඇතිව ඒ යන ගමනට පසුබිම සැකසීමක් වශයෙන් මේ සීල සංවරය පුහුණු කරනවා නම් අන්නේ තනත්තාගේ සීලය නිබ්බේද භාගිය සීලය. එතකොට නිබ්බේධික කියලා කියන්නේ විනිවිද යන්නට එතකොට ක්ලේශයන් විනිවිද යන්නට එහෙම නැත්නම් ඒ ක්ලේශයන් විනිවිද ගොස් ප්‍රහාණය කරන්නට පුළුවන් විදිහේ සීලයක් එතන ගොඩනැගේ. එතකොට දැන් ගාථා ගණනාවකින් ඊට පස්සේ උන්වහන්සේ මේක පැහැදිලි කරනවා. ඒ ගාථා ටික අවශ්‍ය කෙනෙක් පාරමිතා ප්‍රකරණේ ඕනනම් බලලා කටපාඩම් කරගන්න තරම් වටිනවා. ඒවැ තේරුම තමයි යමෙක් දුස්සීලයන් සේවනයේ කෙරේද සිල්වතුන් සේවනයේ නොකෙරේද සිකපද ඉක්මවීමේ දෝෂය නොදකීද නුවණ නැත්තේ වේද මිත්‍යා කල්පනා බහුල කොට ඇත්තේද ඉන්ද්‍රියන් නොරකීද එබඳු තනත්තාගේ සීලය ඒකාන්තයෙන් හානභාගී වන්නේය දැන් හාන භාගය කිව්වේ මොකද්ද? පිරිහෙන පැත්තට නැවිලා තියෙන්නේ. කොයි වෙලාවෙ ගිලිහිලා වැටෙයිද දන්නේ නැහැ. සීලෙන් ගිලිහෙද සීලෙන් පිරිහෙයිද දන්නේ නැහැ. එතකොට දැන් සමහර පැවිද්දොත් ඉන්නවා ඒ විදිහට ඒ පැවිද්දෝ මොන වෙලාවෙ සිවුරු ඇරලා යයිද දන්නේ නැහැ. මහානකමින් ගිලිහෙයිද දන්නේ ඒක කියන්න බෑ. ඇයි මේ මේ දුර්වලකම් වලින් යුක්තයි. මොනවද? දුස්සීලයන් සේවනය කරන. පාප මිත්‍රයන් ඇසුරු කරනවා. ඒ කියන්නේ සීලය ගැන උනන්දුවක් නැති කිසි ලැජ්ජ බයක් නැතුව පව්කම් කරන, අපරාධ කරන, අකුසල් කරන, දුසිල්වත්ව කටයුතු කරන, පවට ලැජ්ජ නැති, පවට බය නැති ඒ විදිහේ පුද්ගලයෝ තමයි ඇසුරු කරන්නේ. එතකොට ඒ විදිහේ පුද්ගලයා අසුරු කරනකොට යාදිසම් භජතේ මිත්තං යාදිසම් උපසේවති සෝපි තාදිසකෝ හෝති සහවාසෝ හිතාස් යම්බඳු පුද්ගලයෙක් අසුරු කරනවා නම් මිත්‍රත්වයෙන් අසුරු කරනවා නම් තමනුත් කලක් යද්දී ඒ වගේ තත්වයකටපත් වෙනවා ඒක තමයි මේකට ජීවත් වීමේ ස්වභාවය කියලා බුදුරජාණන් වහන්සේ දේශනා එතකොට දුස්සීලයන් සේවනය කරනවා නම් ඊළඟට සිල්වතුන් සේවනය නොකරේද දැන් තමන් යම්කිසි සීලයක් ආරක්ෂා කරගෙන යනවා. හැබැයි තමන් ඇසුරු කරන්නේ දුස්සීල. සීලවන්තව ඇසුරු කරන්නේ. එතකොට ඒතනත්තා ගිලිහෙන්නට, පිරිහෙන්නට තියෙන ඉඩකඩ වැඩි. දැන් මේක අපි මෙහෙමත් තේරුම් ගන්නට ඕන අපට දුස්සීලයන් සේවනය කිරීම කියන එක තමන් දැනගෙන නම් කරන්නේ. ඒ කියන්නේ තමන් යම්කිසි සීලයක පිළිපදලා අර දුස්සීල පුද්ගලයා සීලවන්තයෙක් තැනට ගෙන එන්නට කරුණා මෛත්‍රියෙන් තමන්ගේ තන තමන් ස්ථාවරව ඉඳගෙන නම් අර දුස්සීලය ඇසුරු කරන්නේ ඒක අතිරේක කල්යාණ මිත්‍රත්වයක්. ඒක ඒක සත්පුරුෂ තරයකගේ ක්‍රියාකාරීත්වයක්. හැබැයි තමන් පරිස්සම් වෙන්නට ඕනේ. තමන් ලිස්සා වලට වැටෙන්නේ නැතුව ශක්තිමත්ව ස්ථාවරව ඉඳගෙන අර වලේ ඉන්න කෙනා ගොඩට කරනවා. මොකද එහෙම ප්‍රයත්නයක් නැති වුණොත් සීලවන්තයා කොයිම වෙලාවකවත් දුස්සීලයක් ඇසුරු කරලා දුස්සීලයක් ගොඩ ගන්නට වෑයම් කරන්නේ නැතිනම් මේ ලෝකයේ දුස්සීලයින්ට ඉගොඩ වෙන්නට ඉඩක් නැති වෙනවනේ. අසේවනාච බාලාණන් කියලා කිව්වන් පස්සේ අසත්පුරුෂයෝ ආශ්‍රය කරන්නේ නැතුව පුද්ගල වර්ජනයක් කරන්න ගියොත් එහෙම අර අසත්පුරුෂයින් සත්පුරුෂයින් වෙන්නට ඉඩක් නැතු වෙනවා. එනිසා අසේවනාච බාලාණන් කියන්නේ පුද්ගල වර්ජනයක් කරන්න කියන එක නෙමෙයි. ඒ බාල ගතිගුණත් එක්ක මොහු වෙන්නට එපා. ඒතර බාල ගතිගුණ සමග මොහු වෙන්නේ නැතිව අපට පුද්ගලයන් ඇසුරු කරන්නට පුළුවන් කුමක් සඳහාද සමාජයට ඒ අයගෙන් ගත හැකි යම්කිසි සේවයක් ලබා දෙන්නට සහ අපේ ඇසුර තුලින් ඒ අය අනුක්‍රමයෙන් පරිවර්තනය කරන්න. එතකොට එතන තියෙන්නේ අතිරේක කරුණාවක් අතිරේක මෛත්‍රියක් ලෝකානුකම්පාවක්. ඉතින් විශේෂයෙන් සම්මා සම්බුද්ධත්වය වෙත යන මහබෝසත්වරු හැම විටම කරන්නේ ඒ බඳු කටයුත්ත. උන්වහන්සේලා මේ සීලවන්තයින්ම විතරක් හැඳවාගෙන යන්න මාත් එක්කලා සිල්වතුන් විතරක් එන්න මාත් එක්ක ගුණවතුන් විතරක් එන්න කියලා අරන් යන ගමනක් නෙමෙයි. දුස්සීලයෙන් සිල්වත් කරවන වැඩපිළිවෙල. අසත්පුරුෂයෙන් සත්පුරුෂ කරන වැඩපිළිවෙලක්. පාපතරයින් කුසලකාමීන් බවට පත් කරන වැඩපිළිවෙල. අඥානයින් ඥානවන්තයින් කරන වැඩපිළිවෙල. එතකොට මහබෝසත් පාරමිතාවක් පුරන කෙනා සීල පාරමිතාව පුහුණු කරද්දිම ඒ තනත්තාට සිද්ධ වෙනවා අර පහත් මට්ටමේ ඉන්න අයව යම් යම් ක්‍රමවලින් ඇසුරු කරන්නට. කුමක් සඳහාද? Taman ඒ මට්ටමට වැටෙන්නට නෙමේ ඒ අය අනුක්‍රමයෙන් මේ නිර්වාණගාමිනී මාර්ගයට ගෙනියන ඒ නිසා දුස්සීලයෙන් සේවනය කරනොයි කියන එක අපි ඔය දෙපැත්තෙම තේරුම් ගන්නට ඕන. තමන් දුර්වලව ඉඳගෙන තමන්ගේ දුර්වලකම පාලනය කරගත නොහැකිව හැඟීම් වලට වහල් වෙලා නම් දුස්සීලය ඇසුරු කරන්නේ. එතනත් වැඩි කලක් සීලය රැඳෙන්නේ නැහැ. තමන් පරිහානියටපත් වෙනවා. තමන්ගේ සීලය හානභාගී සීලයක් කියලයි තේරුම් ගත යුත්තේ. අපි ඇසුරු කරන්නේ දුස්සීලයව කරුණා මෛත්‍රියෙන්. එතනත් යහපතට යොමු කිරීමේ උපාය මාර්ගයක් හැටියට නම් ඒ බව තමන් දැනගෙන ශක්තිමත්ව තමන්ගේ සීලය විනාශ කරගන්න නැතුව ඒක කරනවා නම් ඒක ලෝකය වෙනුවෙන් කරන අතිරේක සංග්‍රහයක් වෙනවා ඒක මහ පිංකමක් වෙනවා වගේම ලෝකයටම සත්පුරුෂ කල්යාණ මිත්‍රත්වය සංග්‍රහ කිරීමක් වෙනවා ඊළඟට සිකපද ඉක්මවීමේ දෝෂය නොදකීද දැන් මේ හානභාගී ශීලයක ලක්ෂණ මේ කියන්නේ. සීලවන්තයින් ඇසුරු කරන්නේ දුස්සීල පුද්ගලයෝ ඇසුරු කරනවා ඊළඟට ශික්ෂා පද ඉක්මවීමේ දෝෂයක් දකින්නේ. ඕක මොකද්ද පොඩි දෙයක් නේ. එතකොට ඔయిత වඩා දුස්සීල අය කොච්චර ඉන්නවද? දැන් සමහර භික්ෂුන් වහන්සේලාත් එහෙමයි. අපි මේ කරන්නේ මොනවද? අහවල් අහවල් අය මෙච්චර කරන්නේ. එතකොට ඒගොල්ලෝ හැංගිලා කරන එක අපි මේ එලිපිට කළයි කියලා මොකද්ද ඇති ප්‍රශ්නේ? එතකොට එහෙම කතා කරන්නේ. එතකොට ඒ කියන්නේ ඒගොල්ලෝ අර ඒ ශික්ෂාපද ඉක්මවීමේ තමන්ගේ නැහැදිච්චකම තමන්ගේ දුර්වලකම ප්‍රදර්ශනය වීම කියන එක ඒක සාධාරණීකරණ එක. ඒක දෝෂයක් හැටියට වරදක් හැටියට තේරුම් ගන්න සූදානම් නැහැ. එහෙම සූදානම් නැතිනම් ඒ තනත්තා කිසිම අවස්ථාවක සීලෙන් පූර්ණත්වයටපත් වේවි සංවර්ධනය වේවි කියලා කියන්නට පුළුවන් කමක් නැහැ. ගිහි හැටියට ගත්තහමත් එහෙමයි. ගිහි කැටියට ගත්තාම අපි ওই පොඩි දෙයක් කළාම අපි මේ කොස් ගෙඩියක් පොලොස් ගෙඩියක් හොරකම් කළාම තමයි අපිට නඩු දාන්නේ. එතකොට මේ දේශපාලනඥයෝ මේ මහදවල් ජාත්‍යන්තර හොරකම් කරනවා. ඒව ප්‍රශ්නයක් නෑ. ඒව ප්‍රශ්නයක්ද නැද්ද කියන එක වෙනම කතා. ඒකට හිලව් කරලා අපි කොස් පොලොස් හොරකම් කරන්න යනවා ඒක වෙනම කතා. එතකොට අපි සංසන්දනය කරනකොට මේ පල්ලෙහාම ඉන්න දුර්වලයෙක් අල්ලගෙන ඒත් එක්කලා සසඳලා හරියන්නේ නැහැ. අපි නිතරම සිහිපත් කරන කාරණයක් තමයි මිනිස්සු භෞතික සම්පත් ගැන වත්පොහසත් ගැන තනතුරු ගැන සංසන්දනය කරනකොට සසඳන්න අල්ලගන්නේ ඉහළම ඉන්න කෙනෙක්. පොහසත්කමින් Tamanට ලඟ වෙන්නවත් බැරි ආත් එක්කලා තමයි සංසන්දනය කරන අර මිනිස්සුන්ට මේ මයි මිනිස්සුන්ට කාර් එකක් තියෙනවා අහවල් තැන ගෙයක් තියෙනවා මෙහෙම මෙහෙම විල මුදල් තියෙනවා අපිට මොකක්වත් නැහැ එතකොට භෞතික සම්පත් එක්කලා සසඳන්නට ලං වෙන්නටවත් බැරි ඉහළ අයත් එක්ක තමයි සසඳන්නේ හැබැයි ಗುಣධර්ම එක්කලා සංසන්දනය කරනකොට පල්ලෙහාම මට්ටමේ අර පහත් මිනිස්සු තමයි අහුලගන්නේ අහුලගෙන ඒගොල්ලොත් එක්ක තමයි සැසඳෙන්න හදන්නේ. ආ ඒගොල්ලෝ මේම කරනවා අපි මේ මට්ටමින්වත් කරනවා මදිද? ඇත්තටම නිවන් දකින්නට යන කෙනෙක් සංසන්දනය කළ යුත්තේ ඔකේ අනිත් පැත්තට. භෞතික සම්පත් එක්කලා සංසන්දනය කරනකොට Tamanට වඩා පල්ලෙහා ඉන්න කෙනෙක් හොයාගන්න. ඒ මනුස්සයා මේ පාපැදියක යනකොට අපිට මේ ත්‍රිරෝධ රතයක්වත් තියෙන එක මදිද? මේ මිනිස්සු එක වේලක් කාලා ඉන්නකොට අපි දෙවේලක් කාලා ඉන්න එක ප්‍රමාණවත් නැද්ද? ඒතර අපි කොච්චර හොඳින් ඉන්නවද? සමහර රටවල මිනිස්සුන්ට තුන් වේලෙන් එක වේලක්වත් කන්න නැතුව ඉන්නකොට අපි එක වේලක් හරි කාලා ඉන්න එක කොච්චර වාග්යද අන්න එහෙම හිතනකොටයි Tamanට තෘප්තිමත්ව ජීවත් වෙන්න ගුණධර්මත් එක්ක සංසන්දනය කරනකොට අපි හැමතිස්සෙම හොයාගන්නට ඕන අපට වඩා ඉදිරියෙන් ඉන්න කෙනෙක් අපට වඩා උඩින් ඉන්න කෙනෙක් ඉහළින් ඉන්න කෙනෙක් ඒ තනත්තා ආදර්ශයේ හැටියට එතකොට ඒ අය අටසිලුත් රකින්නවා දසසිලුත් රකින්නවා අපිට පන්සිල්වත් හරියට රැක ගන්න බෑ. අපි තුනන්දු වෙන්න ඕන කොහොම හරි පන්සිල්වත් රකින්න. ඊට පස්සේ අපි පොයේ දවසට අඩුතරමින් අටසිල්වත් සමාදන්. එතකොට මේ මිනිස්සු මෙච්චර පිංකම් කරනවා. ඒ තිබිලම නෙමෙයි. නැතත් මේ මිනිස්සු පිංකම් කරන එක නවත්තන්න. ඉතින් ඇයි අපට බැරි කරන්නේ? අපිත් කරන්න ඕන කොහොම ඒ විදිහට අවම වශයෙන් අපි උත්සාහ කරන්නට ඕන අපිට ටිකක් හරි ඉදිරියෙන් ඉන්න සත්පුරුෂයොත් එක්කලා සංසන්දනය කරනවා නම් සංසන්දනය කර. සැසඳීම කියන එක අවශ්‍ය දෙයක් නෙමෙයි. අපි අපි පුහුණු කරගන්න ඕන නැත්තේ අපේ ගුණයයි. හැබැයි අපිට යම්කිසි චිත්ත ධෛර්යයක් ඇති කරගන්න සංසන්දනය කරනවා නම් අපි සැසඳිය යුත්තේ අර විදිහේ ගුණාත්මක බවින් වැඩි කෙනෙක් එක. නමුත් ලෝකේ බොහෝ විට සිද්ධ වෙන්නේ ඔකේ අනිත් පැත්ත භෞතික සම්පත් පිළිබඳව සංසන්දනය කරනකොට ඉහළ කෙනෙක් අල්ල ගන්නවා. ಗುಣධර්ම සමග සංසන්දනය කරනකොට පල්ලෙහාම ඉන්න නිවටේක් අල්ලගෙන තමයි අපි ඒත් එක්කලා සංසන්දනය කරන්නේ. එතකොට එහෙම අය කිසිදාක ශික්ෂාපද අතික්‍රමණය කිරීමේ ප්‍රතිපදාවෙන් ගිලිහීමේ දෝෂය දකින්නේ නැහැ. හැමතිස්සෙම ඒක සාධාරණීකරණය කරනවා. එහෙම සාධාරණීකරණය කරනවා නම් ඒතනත්තාගේ සීලය වැඩි කලක් රැකෙන සීලයක් නෙමෙයි. ඒක පිරිහෙන පැත්තට බර වෙච්ච සීලයක්. ඊළඟට මිත්‍යා කල්පනා බහුල කොට ඇත්තේද? සිල් රකින්න පෙළඹුණාට ඒතනත්තාගේ ආකල්ප ඒතනත්තා හිතන විදිහ හරීම නිකන් ව්‍යාකූල විකෘති මිත්‍යා දෘෂ්ටික අදහස් විකාර රූපී අදහස් තියෙනවා. එතකොට බුදුදහම ඇසුරු කරනවා හැබැයි අර निराගමික සංකල්පවල තමයි ඉන්නේ. එතකොට බුදුදහම ඇසුරු කරනවා භෞතිකවාදී චින්තනයත් එක්කලා තමයි හිතන්නේ. එතකොට Taman සිල් රකින්න නිවන් දකින්න කියලා කතා කරනවා ඒ වෙනුවෙන් යම්කිසි වැඩපිළිවෙලකට Taman යොමු වෙලා ඉන්නවා. හැබැයි අර ආත්මවාදී සිතුවිලිත් එක්කලා ඊළඟ ආත්මයක් තියද දන්නේ නැහැ නැද්ද දන්නේ මෙතනින් ඔක්කොම ඉවරද දන්නේ ඒ වගේ ආකල්පත් එක්ක තමයි කටයුතු කරන්නේ. අන්න එහෙම මිත්‍යා සංකල්පනා බහුල කොට ජීවත් වෙනවා නම් ඒ තනත්තගේ ප්‍රතිපදාව වැඩි කාලයක් රැකේ කියලා කියන්නට පුළුවන්කමක් නැහැ. ඊළඟට ඉන්ද්‍රයන් නොරකීද දැන් සීලයේ ප්‍රධාන කොටසක් තමයි දැන් ශික්ෂා පද වශයෙන් ගත්තන් පස්සේ ඒ ශික්ෂා පද ආරක්ෂා කිරීම කියන එක සීලේ එක කොටසක් විතරයි. ඒකෙත් විරති සමාදාන කියලා දෙකක් තියෙනවා. නමුත් ඒ සමස්ත සීල ප්‍රතිපදාවේ එක පැත්තක්. මොකක්ද ඒ පැත්ත? ප්‍රාතිමෝක්ෂ සංවර සීලය. තව තියෙනවා පැති තුනක්. ඉන්ද්‍රිය සංවර සීලය, ආජීව පාරිශුද්ධ සීලය, ප්‍රත්‍යසන්නිශ්‍රිත සීලය. එතකොට මේ ශික්ෂා පද සම්බන්ධව කටයුතු කළා කියලා විතරක් හරියන්නේ නැහැ. අපි ඉන්ද්‍රිය ආහාර එතකොට ඉන්ද්‍රිය සුරක්ෂිත කිරීම සම්බන්ධව මොකක්වත් නීති නැහැ. ඒවට විනය ප්‍රඥප්ති නැහැ. ඇයි බුදුරජාණන් වහන්සේ හැම විටම කය වචනය සංවර කිරීම පිළිබඳ ප්‍රඥප්ති පනවනවා විනා සිත සංවර කරන්න ප්‍රඥප්ති පනවන්න පුළුවන් කමක් නැහැ. එහෙම පැනෙව්වොත් එහෙම එතනත්තට කිසිදාක සීල සීලවන්ත පුද්ගලයෙක් හැටියට වැඩෙන්න පුළුවන් කමක් නැහැ. නිරන්තරයෙන් පශ්චාත්තාපයේ චිත්ත මානසික පීඩා විතරයි ඉතුරු වෙන්නේ. එහෙම වැටවල් ගහලා රකින්න පුළුවන් එකක් නෙමෙයි සිත කියලා කියන්නේ. හැබැයි ඒ සිත රකින්නට පුළුවන් ක්‍රමයක් තියෙනවා සති සම්පජඤ්ඤය දියුණු කර ගැනීම. එතකොට ඒක භාවනා කියන පැත්තටයි වැටෙන්නේ. සීලයට වඩා. හැබැයි ඒ භාවනා කියන පැත්තෙනුත් සංවරයක් ඇති ඒ සංවරය සීල සංවරයට ඇතුළත්. ඒක තමයි ඉන්ද්‍රිය සංවර සීලය කියලා කියන්නේ. ඒතර ඉන්ද්‍රිය සංවර සීලය තුළ වැඩෙන්නේ සති සම්පජාය. එක පැත්තකින් සති සම්පජාඤ්ඤයේ දියුණු කරනවා නම් ඒක සතිපට්ඨාන භාවනාව. සතිපට්ඨාන භාවනාව කියලා හඳුන්වන්න පුළුවන්. ඒ තුලින් ඇතිවෙන ඉන්ද්‍රිය සංවරය ඉන්ද්‍රිය සංවර සීලය කියන සීල කොටසට ඇතුළත් වෙනවා. ඒකයි අපි කිව්වේ මුලදී සඳහන් කළේ ශික්ෂණ මාත්‍රයෙන් රැඳෙන්නේ නැතිව ඒක සංවරයක් මට්ටමට ගෙනියනකොට ඊට පස්සේ ඒක ගුණයක් මට්ටමට ගෙනෙනකොට එක් එක් තලවලින් අපේ මේ මේ ප්‍රතිපදාව සංවර්ධනය. ඒතර ශික්ෂාපද කියන තැන එක කොටසක් විතරයි. ඊට පස්සේ අපි උත්සාහ කරන්නට ඕන ඉන්ද්‍රිය සංවර සීලය. ඊළඟට ආජීව පාරිශුද්ධ සීලය. ආජීව පාරිශුද්ධ සීලය කියලා කියන්නේ දිවි පැවැත්වීම සඳහා අධාර්මික දේ නොකිරීම. අධර්මික දේ කියලා කියන්නේ තමන් කෙලසෙන ලොවට අනර්ථයක් වෙන දේ. අත්ත්‍යබ්බාදාය පරබ්බාදාය. ආත්ම අනර්ථය පර අනර්ථය. සිද්ධ වෙනවා නම් යමකින් ඒ බඳු වැඩපිළිවෙලකින් ජීවනෝපාය සරි කරගන්නවා නම් ඒක මිච්ඡාජී. ගිහියටත් පැවිද්දාටත් එහෙම. ඒතර ගිහියෙක් හැටියට ගන්නකොට මේ මිච්ඡාජීව මේ වෙළඳාම් නොකල යුතු වෙළඳාම් වලින් වැළකීම විතරක් නෙමෙයි. නොකල යුතු වෙළඳාම් අදාළ වෙන්නේ වෙළඳාම් කරන අයට. හැමෝම වෙළඳාම් කරලා නෙවෙයි ජීවත් වෙන්නේ. තමන් රාජ්‍ය සේවය කරනවා නම් ඒ රාජ්‍ය සේවය තුල තමන් අවංක අල්ලස් නොගැනීම. තමන්ට ගන්නා වේතනයට යෝග්‍ය වූ වැඩ කටයුතු ටික කිරීම. තමන්ගේ නිලයට, තමන්ගේ තනතුරට, තමන්ගේ කාර්යභාරයට අදාළ වැඩ කොටස සිද්ධ කිරීම. ඒ ටික හරියට කරන්නේ නැතුව පඩිය ගන්නවද? අල්ලස් ගන්නවා නම් වංචා කරනවා නම් එතකොට රැකියාවට වාර්තා නොකොට වාර්තා කළා කියලා ඊට අදාළ දීමනා ගන්නවා. එතකොට ඒ සියල්ලක්ම අයථා විදිහට දිවි පැවැත්වීම. එතකොට දැන් කෙනෙකුට හිතෙන්න පුළුවන් ඉතින් ඔච්චර පොඩි පොඩි දේවල් ගැන හිතලා මේක කරන්න පුළුවන්. ඉතින් එච්චර පොඩි පොඩි දේවල් ගැන හිතන්න සති සම්පජාඤ්ඤය නැතිනම් ඒ සංවරය ඇති කරන්න බැරි නම් ඒතනත්තාට ඊට එහා දෙයක් කරන්න හයියක් ඇති වෙන්නේ නැහැ. ඊට එහා දෙයක් කරන්න චිත්ත පාරිශුද්ධිය ප්‍රඥාව අවදි කිරීම එතනට යන්නට එතනත්තා සුදුසුකම් ලබන්නේ නැහැ. අර හාන භාගී තැනට තමයි වැටෙන්නේ. ඒ කියන්නේ පරිහානීය පැත්තට. එතකොට ඒ සීලය සංවර්ධනය වෙන්නට නම් අර සති සම්පජඤ්ඤයෙන් මේ දේවල් ගැනත් කල්පනා කරලා බලන්නට. ඊළඟට තමන් ගොවිතැනක් කරනවා නම් ගොවිතැන කියන්නේ ධාර්මික ජීවනෝපාය. හැබැයි අද අපි දකිනවා මේ ගොවිතැන ධාර්මික වුණාට ඒන් ලැබෙන සස්්‍ය සම්පත් එක අපි කන්නේ නැහැ මේක වෙළඳපළට ගෙනියන්නේ. ඒ නිසා වෙළඳපළට ගෙනියන්න ලෑස්ති වෙලත් ඒකේ ප්‍රසන්න බව පවත්වා ගන්න, වර්ණය පදා පවත්වා ගන්න, දිගුකල් පවත්වා ගන්නට වසවිස එකතු කරනවා. එතකොට ඒවත් කන්නේ මිනිස්සු. ඒ මිනිස්සුගේ බඩවල් වලට මොකද්ද වෙන්නේ ජීවිතේ? ඒව මොකක්වත් කතාවක් නෑ. නෑ අපි කන්නේ නෑ නේවා වෙළඳ වලට ගෙනියන්නේ ඒවා. ඉතින් ඒ මට්ටමට නම් ගොවිතැන කරන්නේ <laughs> එතනත්තාගේ ජීවනෝපාය ධාර්මික එකක් නෙමෙයි. මේ විදිහට නොකල යුතු වෙළඳාම් කතාවක් නෙමෙයි. වෙළඳාම් කරන කෙනාටයි නොකල යුතු වෙළඳාම් අදාළ ඒතර අනිත් අනිත් අය තමන් කරන ජීවනෝපායත් එක්කලා ධාර්මික වෙන්නට ඕන තමන්ටත් ලෝකෙටත් අනර්ථයක් නොවේ ඊළඟට පැවිද්දෙක් නම් අනුන්ගෙන් යැපෙන්න ඒ අනුන්ගෙන් යැපෙන තැනත්තා යෝග්‍ය විදිහට ලෝකේ රවටන්නේ නැතිව වංචා කරන්නේ නැතිව අපරාධ කරන්නේ නැතිව නොසුදුසු ක්‍රම වලින් ප්‍රත්‍යඋපයන්නේ නැතිව නොසුදුසු ක්‍රම වලින් කියලා කියන්නේ මිනිසුන් රවටලා අනවශ්‍ය විදිහට මේ මිනිස්සු ඉහලින් තියලා වර්ණනා කරලා එහෙම නැත්නම් මේ මිනිස්සුන්ට තර්ජනය කරලා ලැජ්ජා කරලා එහෙම නැත්නම් Tamanට හම්බ වෙන මොන මොනවා හරි දීලා හිතවත් කරගෙන එතකොට ඒවා පැවිද්දා විසින් අයථා විදිහෙන් දේවල් ලැබේ. එහෙම නැත්නම් නැකත් ඒ කියන්නේ ජ්‍යොතිෂ සම්බන්ධව කටයුතු කරලා වෙදකම් කරලා සිව්පස්සේ උපේනවා. පැවිද්දාට ජ්‍යොතිෂය ඉගෙන ගන්නට බාධාවක් නැහැ. ඒක ඉගෙන ගැනීම තිරස්චීන විද්‍යාවක් කියලා බුදුහාමුදුරුවෝ කොතනකවත් බැහැර කරන්නේ නැහැ. පැවිද්දාට වෙදකම ඉගෙන ගන්න බාධාවක් නැහැ. ඉගෙනගෙන තමන්ගේ අවශ්‍යතා සහ තමන්ගේ විහාරස්ථානයේ අයගේ අවශ්‍යතා සඳහා අවශ්‍ය ප්‍රතිකාරයක් ඖෂධයක් යොදන්නටත් අවඩක් නැහැ. හැබැයි ඒ තමන් දන්නා ජ්‍යොතිෂ ශාස්ත්‍රය ඒ තමන් දන්නා වෛද්‍ය ශාස්ත්‍රය සිව්පසේපීම සඳහා උපාය මාර්ගයක් කරගන්නවා නම් එය බුදුදහමේ හැඳින්වෙන්නේ පැවිද්දා සම්බන්ධව තිරස්චීන විද්‍යාව. දැන් මේක හරියට පටලවාගෙන කතා කරන අවස්ථා තියෙනවා සමාජයේ. බුදුහාමුදුරුවෝ ජ්‍යොතිෂය කියන එක තිරස්චීන විද්‍යාවක් හැටියටයි සලකලා තියෙන්නේ. ගිහියාට කොතනකවත් ඒක තිරස්චීන විද්‍යාවක් කියලා බුදුහාමුදුරුවෝ දේශනා කරලා නැහැ. පැවිද්දාටත් ඒක තිරස්චීන විද්‍යාවක් හැටියට දේශනා කරලා තියෙන්නේ. එය ප්‍රත්‍ය උපයන්නට උපාය මාර්ගයක් කරගන්න ඕන පමණයි. ඊළඟට අපි මතක තියාගන්න ඕන තිරස්චීන විද්‍යාවක් හැටියට බැහැර කරන්නේ ජ්‍යොතිෂය විතරක් නෙමෙයි වෙදකම. ඉතින් වෙදකම තිරස්චීන විද්‍යාවක් වෙනවා නම් එහෙනම් මේ වෛද්‍යවරු ඔක්කොම එතකොට තිරස්චීන විද්‍යාවද මේ හදාරන්නේ? නෑ ගිහියාට ඒක තිරස්චීන විද්‍යාවක් නෙමෙයි. පැවිද්දාටත් ඒක ඉගෙන ගැනීම ඒකෙන් ප්‍රයෝජන ගැනීම තිරස්චින විද්‍යාවක් නෙමෙයි. ඒක තිරස්චින විද්‍යාවක් වෙන්නේ අයථා විදිහට පරිහරණය කිරීම. ඒ වැරදි විදිහට ඒකෙන් සම්පත් ඉපයීම. ඒකෙන් සිව්පසේ ඉපයීම. මොකද පැවිද්දාගේ භූමිකාව ඒක නෙමෙයි. ඒතර ගිහියා ඒකෙන් මුදල් ඉපයුවා කියන එක තිරස්චින විද්‍යාවක් වෙන්නේ නැහැ. ගිහියා ජ්‍යොතිෂය විද්‍යාවක් හැටියට ශාස්ත්‍රයක් හැටියට හදාරලා ඒකෙන් යම් මුදලක් ධාර්මික උපයාගත්තයි කියලා ඒක ගිහියාට තිරස්චීන විද්‍යාවක් වෙන්නේ. එතකොට වෙදකම ඉගෙනගෙන අනිත් අයට ප්‍රතිකාර කරලා ඒකෙන් මුදලක් ඉපයුවා කියලා ඒක මිච්ඡා ජීවියක් වෙන්නේ නැහැ. ඉතින් ගිහියා සම්බන්ධව සංවර බව සීලය වෙනම කාරණයක් පැවිද්දා සම්බන්ධව සීලය වෙනම කාරණයක් ඇත්තටම ගිහි පැවිදි දෙපිරිස පැහැදිලිව වෙන් වෙන්නේ මේ සීල ප්‍රතිපදාවත් එක්ක. අවශේෂ කාරණා දෙගොල්ලටම එකයි. ආරෂ්ඨාංග මාර්ගයේ ගිහියට එකක් පැවිද්දට එකක් කියලා දෙකක් නැහැ. සම්මාදිට්ඨිය සම්මාදිට්ඨියමයි. ගිහි පැවිදි කතාවක් නැහැ සම්මාදිට්ඨිය. කරුණාව කරුණාවමයි. මෛත්‍රිය මෛත්‍රියමයි. ද්වේෂය ද්වේෂයමයි. රාගය රාගයමයි. ඒවට අය ගිහි පැවිදි කතා නැහැ ගුණයට දුර්ගුණයට. ඊළඟට ධර්මානුධර්ම ප්‍රතිපත්තියට ඒ එකම ධර්ම කාරණා ටිකක්. එතකොට ගිහියා සහ පැවිද්දා අතර අන්තරය ඇති වෙන්නේ මේ සීල ප්‍රතිපදාව තුලමයි. සංවරය තුලමයි. ඒ නිසා එතන තමයි වෙනස තියෙන්නේ. ඒ නිසා මේ සීල සීල පාරමිතා සම්බන්ධව කතා කරනකොට පැවිද්දා සහ ගිහියා අතරේ පරතරයත් අපි පරිස්සමෙන් තේරුම් ගන්නට ඕන තමන්ගේ ප්‍රතිපදාව කවර මාර්ගයකද තියෙන්නේ. ඒ අනුවයි තමන්ගේ සංවරය. දැන් අපි හිතමු භික්ෂුන් වහන්සේලාට ශික්ෂාපද වශයෙන් දේශනා කරලා තියෙනවා 220ක්. අධිකරණ සමත හතත් එක්ක 227ක්. දැන් ගිහියෙක් හැටියට හාමුදුරුවොත් පොළව හාරන්නේ නැහැ අපිත් පොළව හාරන්නේ නැතුව ඉන්නවා හාමුදුරුවොත් ගස්වල කොළමල් කඩන්නේ අපිත් කොළමල් කඩන්නේ නැතුව ඉන්නවා කියලා හිටියයි කියලා ඒක නිකම්ම නිකම් වෘතයක් වෙනව හැරෙන්න ඒක උසස් සීලයක් වෙන්නේ නැහැ ඇයි ඒක ගිහියාට ගිහි සමාජය තුල ඉඳගෙන කරන්න පුළුවන් වැඩකුත් නෙමෙයි. Taman එහෙම කරන භූමිකාවකට ඇතුල් වෙලා නැහැ. එතකොට ගිහියාට පොළව හරන්න නැතුව හිටියොත් ගෙයක් හදාගන්න බෑ, කුඹරක් ගොවිතැන් කරගන්න බෑ. ඒ නිසා එහෙම පටලවිල්ලක් නෙමෙයි මෙතන තියෙන්නේ. මෙතන තියෙන්නේ තම තමන්ගේ භූමිකාවට අනුව નિවරදිව කටයුතු කිරීම. එතකොට දැන් මේවා නිකන් හාස්‍යජනකයි වගේ පෙනුනට මේවේ අපිට හිතන්න කල්පනා කරන්න ගොඩාක් දේවල් තියෙන නිසායි මේ නැවත නැවත මතු කරන්නේ පුංචි දේවල් වගේ පෙනුනට අපි දේවල් සම්බන්ධව තීරණ ගන්නකොට කටයුතු කරනකොට හිතනකොට ආකල්ප මේ හැම දෙයක්ම මේවා පැහැදිලි කරගත්තේ නැත්නම් හැම විටම පටලවෙන්නට පුළුවන්. ඒ පටලවිලි නිසා තමයි සමාජයේ නොඑක් දෙනා වැරදි යම් යම් අර්ථකථන දේවල් වලට කරන්නේ හාමුදුරුව මෙහෙම ඉන්න ඕන. එතකොට ගිහියෙක් හැටියට අපි මෙච්චර මෙහෙම ඉන්නෝ ආදි වශයෙන් සංසන්දනය කරමින් චෝදනා කරන්නේ නිග්‍රහ කරන්නේ ඒව හරියට නොදන්නා නිසා. ඒ නිසා ආජීව පාරිශුද්ධ සීලය ගිහියාට එකක් පැවිද්දාට එකක්. මොකද ගිහියා උපයන කෙනෙක් පැවිද්දා අනුන්ගෙන් ලබන කෙනෙක්. නිසා දෙන්නාගේ ස්වභාවය දෙකක්. ඊළඟට ප්‍රත්‍යසන්නිශ්චිත සීලය. ප්‍රත්‍යසන්නිශ්චිත සීලය කියන්නේ ගිහියා උත්සාහ කරලා වෙහෙස මහන්සිලා තමන් උපයාගත්තා උනත් ආහාර අනුභව කරනකොට ඒතනත්තාට ඒක ආහාරයි. පැවිද්දා අනුන්ගේ පින්නපාතයෙන් යපුණා වුණත් පැවිද්දා අනුභව කරනකොට ඒක පැවිද්දාට ආහාරයක්. ඒ නිසා ප්‍රත්‍යසන්නිශ්‍රිත සීලයේදී ගිහියාට එකයි පැවිද්දාට එකයි කියලා කතාවක් නැහැ. දෙදෙනාම කය පැවැත්වීම සඳහායි ආහාර ගත යුත්තේ. දෙදෙනාම විලිවසා ගැනීම සඳහා සහ බාහිරින් පැමිණෙන උවදුරු දුරු කරගන්නටයි ඇඳුම් අඳින්නේ. හැබැයි එතනදී ගිහියාට පැවිද්දාට වඩා තව ටිකක් එහාට යන්නට සිද්ධ වෙනවා සමාජ අවශ්‍යතා මත. ගිහියාට ඒ ඇඳුම් පැළඳුම් පරිහරණය කරන්න සිද්ධ වෙනවා. ඒ තනට ගැලපෙන හැටි. ඊළඟට නිවාස තම තමන්ට ගැළපෙන විදියට. එතකොට ඖෂධය කියන එක ආපහු අර සම තත්යකට වැටෙනවා මේ පැවිද්දාගේ ඖෂධය ගිහියාගේ ඖෂධය කියලා එහෙම එකක් නැහැ ලෙඩේටයි ඖෂධය. එතකොට ආහාර සහ ගිලන්පස කියන ඒවා ගිහි පැවිදි කියලා ලොකු පරතරයක් නැහැ. හැබැයි වාසස්ථාන සහ ඇඳුම් පැළඳුම් කියන ඒවා ගිහි පැවිදි දෙපිරිසේ වෙනසක් තියෙනවා. හැබැයි වෙනස භෞතික වශයෙන් තිබුණා වුණාට ආධ්‍යාත්මික වශයෙන් නිවන් දකින්නට යන ගමනේදී ප්‍රතිවේක්ෂා කරන්නට ඕන හැඟීම් වලට වහල් නොවි අවශ්‍යතාවය සඳහා මේ පරිහරණය කරනවා කියන පද. එතකොට මල ගෙදරට එක ඇඳුමක්, මගු ගෙදරට එක ඇඳුමක්, කාර්යාලයට තව ඇඳුමක් අඳින්න සිද්ධ වෙනවා. හැබැයි මොකටද මේ අඳින්නේ? මෙන්න මේ අවශ්‍යතාවය සඳහා කියන බව දැනගෙන ඒක කරන්න. ගිහියා උනන්දු වෙනවා නම් ඒ බඳු ප්‍රත්‍යවේක්ෂණයක් තුළින් කෙලෙස් උපදවා ගන්න නැතුව ඒ ප්‍රත්‍ය පරිහරණය කරනවා නම් ඒක තමයි arya වංශ ප්‍රතිපදා. ආර්යයන් වහන්සේලා අනුගමනය කළ ආර්ය භාවයට පමුණුවන ප්‍රතිපදා. දැන් එතකොට සීලය කියලා කිව්වහම මේ ශික්ෂා පදත් එක්ක විතරක් අපි මෙහෙම තමයි බුදුහාමුදුරුවෝ ශික්ෂා පද පනවලා තියෙන්නේ. අපි ඒ සිල් පද ඔක්කොම රකිනවා. කියලා අර අර වැටේම එල්ලිලා දඟලලා හරියන්නේ නැහැ. ඒ මායිම පෙන්ලා තියෙන ඉන් මෙපිට තව කරන්නට බොහෝ දේ තියෙනවා. ඒ සමස්තය තමයි මේ සීල ප්‍රතිපදාව කියන්නේ. ඒතර යම්කිසි කෙනෙක් දුස්සීලයන් ආශ්‍රය කරනවා නම් සීලවන්තයන් ආශ්‍රය කරන්නේ නැත්තම් ශික්ෂාපද ඉක්මවීමේ දෝෂයක් දකින්න නැත්නම් ඒක අනිත් දුර්වලයින් එක්ක සංසන්දනය කරලා සාධාරණීකරණය කරනවා නම් ඊළඟට නුවණ නැත්නම් ප්‍රඥාවෙන් දේවල් තේරුම් ගන්න ශක්තිය නැතිනම් ඊළඟට මිත්‍යා සංකල්ප බහුල කොට පවතිනවා නම් ඉන්ද්‍රිය සංවරයක් නැතිනම් ඒබඳු තනත්තාගේ සීලය ඒකාන්තයෙන් හානභාගීය සීලය නම් වේ. එතකොට ඒ හානභාගීය සීලය කියලා කියන්නේ පිරිහෙන පැත්තටයි යන්නේ. එතකොට මේ ගති ලක්ෂණ Taman තුල හරි අන් කෙනෙක් තුල හරි පවතිනවා නම් අපිට යම් අදහසක් ඇති කරගන්න පුළුවන් ඒ සීලය වැඩි කාලයක් රැකෙන සීලයක් නෙමෙයි. රැඳෙන සීලයක් නෙමෙයි. ස්ථාවර වෙන සීලයක් නෙමෙයි කියන අවබෝධය අපිට ඇති කරගන්න පුළුවන්. ඊළඟට ඒ වගේම ත්‍ිතභාගී සීලය මේ සස්නෙහි යමෙක් තමාගේ සීල සම්පත්තියෙන්ම සතුටු වේද කර්මස්ථානානු යෝගය ගැන නොසිතාද සීල මාත්‍රාදීන් සතුටු වූ మතු විශේෂයකට පැමිණීමට වෑයම් නොකරනා වූ වේතනත්තාගේ සීලය තිතභාගි. එතකොට සීලයෙන්ම සතුටු වෙනවා. අපි මෙහෙම සිල් රකින්නවා මම මෙච්චර කාලයක ඉඳලා සිල් රකින්නවා අපි පිරිසිදුවම සිල් රකින්නවා පොඩි අඩුපාඩුවක්වත් වෙන්නේ නැතුව සිල් රකින්නවා කියලා සීලය ගැනම කතා කරනවා සීලෙහිම පිළිටනවා ඒක උපරිමයෙන් රකින්නවා අවංකව කැපෙලා රකින්න හැබැයි එතනින් එහාට යන්නේ නැහැ අර පෙර දිනක අපි සිහිපත් කළේ විදේශ රටක ධර්ම ප්‍රචාරය ධර්ම දේශනා සඳහා ගිය අවස්ථාවක ශ්‍රී ලාංකික අරණ්‍ය වාසී ස්වාමින් වහන්සේ නමක් මුණ ගැහුණා. එතකොට ගිය තැන ඉඳලම උන්වහන්සේ කතා කරන්නේ උන්වහන්සේගේ සීලය ගැන. ඒ ආරණ්‍ය සිල් රකින්නේ හැටි ගැන. අනිත් අයට ඒ සීලය ගැන හැඟීමක් නැහැ. එතකොට දැන් මෙහිම කතා කරන්න ගියාම අත්ුක්කංශන පරවම්බනයක් සිද්ධ වෙනවා කියන එක උන්වහන්සේට දැනෙන්නේ. ඒ කියන්නේ තමන් උසස් කොට අනුන් හෙලාතලා දකින්නවා කියන එක එහෙම සිහි වෙන්නේවත් නැහැ. ඒ මොකද දැන් මේ මේ කතාවට වැටුණන් පස්සේ ඉන්ද්‍රිය සංවර සීලයක් කියන සංඥාවක්වත් නැහැ. දැන් අර වැටගෙන කතාව. ඉතින් අන්න ඒ වගේ යම්කිසි කෙනෙක් ඒ සීල මාත්‍රයෙන් පමණක් යැපෙනවා නම් චිත්ත පාරිශුද්ධියක් ගැන හිතන්නේ නැතිනම් ඒ සීලය සමාධිය සඳහායි. ඒ සීල විසුද්ධිය, චිත්ත විසුද්ධිය සඳහායි කියන කාරණය දැකලා ඒ සඳහා වෑයම් කරන්නේ නැතිනම් සීලයම එල්බගෙන සිටිනවා නම් ඒ තනත්තාගේ සීලය තිතිභාගී සීලයයි. ඒ කියන්නේ එහෙමම පවත්වාගෙන යනවා. ඊට වඩා කිසිදු විශේෂතාවයකට පත් වෙන්නේ නැහැ. ඊළඟට යමෙක් වනාහි සීලයෙන් සම්පූර්ණ වූයේ සමාධිය පිණිස උත්සාහ කරේද ඒ භික්ෂුවගේ සීලය විශේෂ භාගීය සීලය නම් එතකොට සීල මාත්‍රයෙන් නවතින්නේ නැතුව සීලය කුමක් සඳහාද සමාධිය සඳහායි සීල විසුද්ධිය කුමක් සඳහාද චිත්ත විසුද්ධිය සඳහායි කියන බව තේරුම් අරගෙන සීලයෙන් නවතින්නේ නැතිව බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ජිතංච රක්කේ අනිවේසනෝසිය දිනාගත්තු දේ රැකගන්න හැබැයි ඒක උපාදාන කරගෙන එතනම ලගින්න එපා දිනාගත්තු දේ රැකගන්න ඕන හැබැයි ඒකෙම ඉල්ලලා ඉඳලා හරියන්නේ ඊළඟට කරන්න තියෙන වැඩේ කරන්න අන්නේ අවබෝධය ඇතිව සීල මාත්‍රයෙන් නවතින්න ඇතිව චිත්ත පාරිශුද්ධිය සඳහා චිත්තේ කාග්‍රතාවය සඳහා ඒ සීලය පහදක කොටගෙන චිත්ත භාවනාවට වෑයම් කරනවා නම් ඒතනත්තාගේ සීලය විශේෂ භාගී සීලයයි ඊළඟට යම් භික්ෂුවක් තෙමේ සීල මාත්‍රයෙන් සතුටු නොවි විදර්ශනා වැඩිමෙහි යෙදේද ඒ භික්ෂුවගේ සීලය නිබ්බේද භාගීය සීලය. එතකොට අර සමත එය වැඩිම වශයෙන් චිත්ත සමාධිය ඒකාග්‍රතාවයේ ප්‍රගුණ කිරීම සඳහා සීලය උදව් කරගන්න එක එතකොට සීල මාත්‍රයෙන් නැවතිලා නැහැ විශේෂයකට ගිහිල්ලා. හැබැයි එතනිනුත් නවතින්න නැතුව ඒ තනත්තා විදර්ශනා ප්‍රඥාවෙන් මේ සංස්කාර ධර්මයන්ගේ යතහ ස්වභාවය නිස්සත්ව නිජීව නිස්පුද්ගල ස්වභාවය දකිමි මේවාහි පවතින හේතුඵල අන්තර් සම්බන්ධතාවය දකිමි අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ත්‍රිලක්ෂණ දකිමි ඒ බඳු විදර්ශනා මාර්ගයකට යොමු වෙනවා නම් ඒතනත්තාගේ සීලය නිබ්බේද භාග්‍ය සීලය නිවනට උපකාර වෙන කෙලස් ප්‍රහාණය කරන්නට කෙලෙස් විනිවිද යන්නට උපකාර වෙන සීලයක් හැටියට දක්වනවා. එතකොට මේ ප්‍රභේද ටිකත් අපිට වැදගත් වෙනවා. අපි ඊළඟ සතියේ කතා කරමු. දැන් ඔය අපි කතා කළේ වාරිත්‍ර සීලේහි ප්‍රතිපatti ක්‍රමය. ඒ කියන්නේ වැලකී යුතු දේවල් වලින් වළකින්නට අපි කොහොමද ක්‍රියාත්මක විය යුත්තේ ඊළඟට චාරිත්‍ර සීලෙහි ප්‍රතිපත්ති ක්‍රමය නායක හඳුර පැහැදිලි කරනවා ඒකත් ඉතාමත්ම වැදගත් වෙනවා අපි පුරුදු කරන්න ඕන මොනවද අපි පුහුණු කරන්න ඕන මොනවද? අපි වැඩි දියුණු කරන්න ඕන මොනවද? අවදි කර ගන්නට ඕන මොන මොන විදිහේ ගුණාංග කියන පැත්ත ඒකත් ඊටාම වැදගත් කොටසක්. අපි ඊළඟ සතියේ ඒ ඒ කාරණා ටික සාකච්ඡා කරන්නට බලාපොරොත්තු වෙනවා. ඉතින් අද දවසේ මේ කරුණු ටික ප්‍රමාණවත් කියලා හිතනවා දේශනයේ හැටියට. එමනම් අපි සුපුරුදු පරිදි ධර්ම සාකච්ඡාව ආරම්භ කරමු.